ලංකාවේ ජනාධිපතිවරයාට ප්‍රපු ජනාධිපතිවරයාට සහ ඉතුරු ජනාධිපතිවරයා හිමි ආරක්ෂාව ඔහු හෝ ඇය වෙනත් කර්මකට සම්බන්ධ වුණයි කියලා එම පවතින ආරක්ෂාව අඩු වෙන්නේ නැහැ අඩු කරන්න බෑ එකම දේ දින දැන් මෙතන නාම යෝජනා දෙන්න එනකොට ඔක්කොම එකයි ටාගට් ආරක්ෂක එක්කන්නට බෑ කරන් කිරීමේ මධ්‍යස්ථානට යනවා නම් අපේ එක්ක එක්ක යනකොට කාටවත් එක්කන්න බෑ නමුත් යම් අයෙකුට හිමි ආරක්ෂාව සහ යම් අයෙකුට ජීවිත තර්ජනයට ඇති කරුණු හේතුව වැඩි ආරක්ෂාවක් දෙන්න ඕන නම් ඒ ආරක්ෂාව දීම යම් කිසි ආකාරයක අයිතිවාසිකම් කඩවීමක් කියලා පෙනෙන මැතිවරණ කොමිෂන් සභාවේදී මැතිවරණ කොමසාරිස්සේ පට්ටයේ පෙනී යන්නේ අයිතිවාසිකම් කඩවීමක් කියලා.